දැන් රූප කියලා කියන්නේ අල්ලන්න පුළුවන්, මනින්න පුළුවන්, ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් එකක්. නමුත් ඒකෙන් අති ඇති කරගත්ත සද්ධාවෙන් සතියෙන් සහ සීලී යුක්තව මතුවෙන වේදනාවක් බැලුවොත් අපි දකින්නේ මතු වෙච්ච වේදනාවක් මිසක වේදනාවේ මතුවීම දකින්නේ නැහැ අපි. අපිට පේන්නේ යම් මට්ටමට ඔළුව සුපු වේදනාවක් විතරයි. මොකද අපේ ඔළුව ඒ තරම්ම අවුලේ තියෙන්නේ. මුද්දටම අපිට වද දෙන්න මට්ටමට එනකම් වේදනාව අපිට දැනෙන්නේ නැහැ. ලෙඩක් හෝ දත එකක් වක් හෝ බඩ එකක් වක් එනකොට ඒක මේ මොකක්ද කියන්නේ? අපිට දැනුම් තේරුම් මට්ටමින් ඔළුව උස්සලා. මේක අපි හිතමු නැවත නැවතෙන වේදනාවක් කියලා. හරියට ආසස් ප්‍රසාරය. ඒකට කියනවා මේ වේදනාව එනකොට දුක් වේදනාවක් නම් නොදකින් කියන එක ඉබේම හිතින් අපි වක් කරනවා. සුඛ වේදනාවක අනේ වාසනාවන් කියන එක හිතින් වක් කරනවා. මේ දෙක නැතුව වේදනාව කියන මට්ටමින් බලන්න කියනවා. බින්දි මට්ටමින් බලනකොට මේ වේදනාව නැවත නැවත එනවනම් ඒක ඊගාව මේ වේදන රැල්ල ගිහිලා ඊගාව එන එක කොහෙන්ද එන්නේ කියලා බලුවොත්. ඒකට වේදනාව පිටවෙන සාදර ගතියක් තියෙන්න බෑ. ද්වේෂයෙන් බල්ලා බෑනේ. එනකොටම වේදනානාශක ගන්නයි. එනකොටම දඟලන්න හදනවයි කියලා කියන්නේ පිටිට එන අමුත්තගේ මූණට කියලා ගන්නවා වගේ වැඩන්නේ. මොනතරක් කරනවා වැඩක් මේ නිසාම රූපෙන් හදාගත්ත මේ ගුණ ටික හැරෙන්න වේදනාව එන්න හරපන්. එන්න ඉස්සෙල්ලා ලේබල් දාන්න එපා. මේක හොඳද නරකද සැපද දුකද කියලා විඳීමක් විදිහට බලපන් කියලා ඒක විශාල විප්ලවීය දැක්මක්. අපි දා ගියා මේ වෝටලු කැම්පස් එකට. වෝටලු කැම්පස් එකේ කරනවා high tension electricity වැඩ කරන හැටි. ඉතින් මාටත් ඔක්කොම જાති පිස්සු තියෙනවනේ. ඒ මං ගියා. ඒ වැඩ කරන කොල්ලෙක්ගෙනුට ඩෙන්ටිස් කෙනෙක් දාලා තියෙනවා බෝඩ් එකක්. irritation is inevitable but suffering is avoidable කියලා. come and meet us කියලා. මට හෝටලු යන්න නැතිව මට හිතුණා ඒ වෙලාව වහලා තිබුණේ ෂොප් එක. පාන්දර අපි ගියේ. Irritation is unavoidable. Suffering is avoidable. Inevitable. avoidable please comment meet us කියලා. ඉතින් irritation එකේ suffering එකක් හදාගන්න එක අපි කරන දේ. ඉරිටේෂන් ගැන ජීවත් වෙන හැම කෙනාම ඉන්නේ ඉරිටේෂන් එකේ කිය අහන්න දෙයක් නැහැ ජීවත් වෙනවා කියන්නේ ඉරිටේෂන් එකක්. අපි ඒක හොඳයි නරකයි හරි වැරදි සැපයි දුකයි රුචි අරුචි කියලා දාගෙන දැන් ප්ලෙෂර් ප්‍රින්සිපල් එකේනේ අපි ඉන්නේ. සැප විතරමයි දුකේපයි කියලානේ. ඉතින් මෙතන පිස්සු නැද්ද? ඉරිටේෂන් එකට නමක් දානවා සැප දුක කියලා. ඒක කොහොමඩක්වත් මෝඩයට දාන්න වෙනවා දාලා සැප විතරයි ඉල්ලන්නේ. හිත විතර නෙමෙයි. දරුවන්ටත් ඒකමයි දෙන්න හදාන්නේ. දෙමාපියන්ටත් ඒකයි දෙන්න හදාන්නේ. අපේ ජාතියටත් ඒකයි දෙන්න හදාන්නේ. හැබැයි මුළු මනුස්සයට දෙන්න නම් බෑ. ඒක අපි දන්නවා. හැබැයි අපේ ජාතියට අපේ ගෙදෙට්ට ඒ ටිකට අමුඩේ ගහගත්තාම සඳුදා උදේට සිකුරාද හැන්ද වෙනකන් අමුඩේ නේනතෝ කඹරනවා. මොකද මේ? මේ දරුවන්ට සැප දෙන්න. මේ දරුවන් අපි ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකක් දාලා මේ ඉරිටේෂන් එක සෆරින් එකක් කරනවා සෆරින් නෙමෙයි. නෙගින් එකක් කරගන්න හැදලා දරුවන්ටත් මේ පාඩම දීලා ලැබෙන්නේ අන්තිමට සෆරින් විතරයි. ඒක ලියලා මේ මහන්සින මහන්සියෙල්ලදී අපි හිතනවා අපි දෙමාපියන්ට වැඩි අපි දරුවන්ට යමක් කරයි කියලා. නැත්නම් අපේ අපේ වෙනදට වැඩිව අයියලා කියලා, පොරවල් කියලා, අපි ස්මාර්ට් කියලා, අක්කා කියලා, මුදුනා කියලා, කරු කියලා රංගපාන රංගපෑම දිහා බලනකොට මේ මිනිස්යාට විතරයි මේ පිස්සුව තියෙන්නේ. බැල්ලියෙක් පැටුවේ වැදුවට පස්සේ ගේ කුරුල්ලෙක් පැටව හමුණා පස්සේ කූඩුවෙන් එලෙව්වට පස්සේ ආයෙන්න දෙන්නේ නැහැ ගෙදෙට්ට. ඔය ඔය සෙනෙහස මොකොත් නැහැ. හැබැයි එතකන් නම් පණ එපා කියන වැඩ. ඒ නිසා මේ වේදනාව එනකොට ඒ වේදනාවට නම් වණන් දාන්න නැතුව මේක ෆීලිං එකක් විදිහට බලන්න. ඒක පෙන්වන්නේ නැත්නම් ඒක පේනවා. ඒකට අපි බෝරින් කියලා, මොනොටොනස් කියලා, නිදිමතයි කියලා, අනුතරදායකයි කියලා අපි රසවත් එකක් හොයනවා. කිසි කෙනෙක් නැහැ මේ භාවනා කරන යනට ඒ ඒ චන්දරාග පහළ වෙන්නේ ඉස්සර නිකන් වේදනාව වේදනාව කියන්නේ අමාරු වේකට ඒකට කියන්නේ දැනීම කියලා විඳීම කියලා. විඳීම මට මේ පුදුම අප්‍රියාවක් තියෙන. පුදුම කම්මැලිකමක් තියෙන. ඉතින් ඒ නිසා බුදුජානනාංශ පෙන්නනවා ඒ එන සැප දුක් වේදනා දෙක පිටිබඳව මේකට නම දාලා තියෙන්නේ මේ නිර්වින්දන කියන නම. එහෙම නැත්නම් ඥානයක් වශයෙන් පෙන්වන එකට නිර්වින්දිත ඥානය කියලා. ඒක සැප දුක් දෙකට දාන්න නැතිව මොකක්ද ඒකට කියන්නේ? නිබ්බිදා කියලා. මට මතක නැති වෙනවා අප්පා බණ කියලා කියලා. නිබ්බිදාව කියලා කියන්නේ එන දේ දිහා බලාගෙන ඉන්නවා ද්වේෂ සහගත බැලුවොත් නොදකි. ද්වේෂය අයින් කළ බැලුවොත් ඥානය. දැන් අපි මුළු ජීවිතේ දිගටම තියෙන නොදකින්න පටන් කියලා කෑලි. අල්ලපු ගෙදර එකී නෙද්දකි. සීල සත්වෙන් දෙකෙත්ත නිරෝගීවට අසෝපත්ත්ව අල්ලපු ගෙදී කියර. ඕන්න ඔහොමනේ අපි මෛත්‍රී බලන ඒක ඒක අනිවාර්යයෙන්ම අල්ලපු ගෙදී කිය නොදකින් නොකතන්. නැන්දම්මට ලේලි අරහං. පින්නන්න බෑ. ඉතින් ඒ වගේ දේවල් නිසා අපි උපදිනකොට හම්බෙලා ඒකත් එක්කමයි ජීවත් වෙන බුද්ධ විඳපනක් විඳවන්නේ. මේක නැතුව මේ ආරෝඩේ නැතුව වේදනාව විඳීමක් විදියට බලන්න බැරි තරමට අපි වේදනාවට වාල් වෙච්ච බත් බැලියෝ වෙලා තියෙනවා. මෙතෙන්ද ගෙනියනවා ධම්මදින්නාව බොහොම ලස්සනට විශාකෝපාසගේ ප්‍රශ්න කීපකින්. ඒක හරි ඔය අපි කියපු කතාවේ ඉඳලා අහනකොට එතනට හොඳ ලස්සන මේ ක්‍රමික මොහොතට බහගෙන යනවා වගේ එන්නේ එන්නේ බහගෙන යනවා. විශාකාව අහනවා ධම්මදින්නාවගෙන් අපි අද ගත්ත මාතෘකාවට පොඩ්ඩක් ඉස්සෙල්ලා මේ සුඛ වේදනා දුක් වේදනාවක ආර්යවෙනි සැප දුක දෙක මොකක්ද කියලා. ඒක සාමාන්‍ය කෙනෙක් අහන්න තියෙන ප්‍රශ්නයක් නේ. ආරයන මේ දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද? ඒකට ධම්ම දිනාට තියෙන උන්ට ප්‍රශ්නයක්. එයා කියනවා සැප දුක් වේදනා හට ගැනීම සහ පැවැත්ම දුකයි. දුක් වේදනා නැතිවීම සැපක්. කොහෙන්ද අවුරුත් ඒක පිළිගන්නේ කියලා. දුක දුකක තියෙනවා සැපක්. හැබැයි දුකේ වලිගේ බලන්න ඕනේ ඒකට. හටගන්ම සහ පැවැත්ම දුකයි. ඒකට ඉවර වෙනකොට සැපයි. නමුත් මේ සැප විඳින්න බැරි කතාවක් පහුවෙනකොට තේනවා මොකද අර මුලින් හට ගන්නකොට ඒකට තියෙන නුරුස්නා ගතිය නිසා, පටිඝහනුසේ නිසා දුක යනකොට එන සැප මිනිස්සයා බුද්ධ විඳලා නැහැ. විඳින්නෙත් නැහැ. එයා හිතන්නේ දුක මුලමඳාග තුනම දුකයි කියලා. ඉතින් ඒක කඩනවා සැප උපාසක ආර්යවෙනි දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද? ඉතින් මම හිතනවා ඒක ඒක දැනට අහපු කෙනෙකුට මතක හිටියේ. මොකද ඒ තරම් හරි ඩ්‍රමැටික්. ඊට පස්සේ ආනෝ ආරය වෙන සැප වේදනාවේ දුක සැප දෙක මොකද? ඒක හිතා ගන්න පුළුවන්. සැප වේදනා හට ගැනීම සහ පැවැත්ම සැපයි. නැති වෙනකොට දුකයි. හැබැයි අපිට තේරෙන්නේ ඒක දුකක් විල යන බෑ. මොකද අපි තාම තියෙන රාගානුසී. දුකේන සැපේනවට තියෙන රාගේ නිසාම හිත මත් වෙලා තියෙන නිසා මේ හැම සැපක්ම ඉවර වෙන්නේ දුකකින් කියලා කිව්වට ඒකට කියන්නේ නාස්තිකවාදී උච්ඡේදවාදී අරස රස අපගබ්බ නාස්තික වචන රාශියකින් බයිනවා. මෙච්චර මේ තපෝ හැඳහඳුන මිනිස්සුන් හැම කෙනෙක්ම සැපේවොත් ඉවර වෙන්නේ දුකෙන්. ඔය දේ දන්නවනම් ප්‍රෙෂර් ප්‍රින්සිපල් හදන්න බෑනේ. නමුත් හදනවා. මේ ඇඩ්වර්ටයිස්මන්ට් වලින් හදන්නේ. මුළු දිගටම ඇඩ්වර්ටයිස්මන්ට් කරනවා. ඇඩ්වර්ටින් කියලා කියන්නේ මානසිකාර කියන වචනේ. ඇඩ්වර්ඩ් කරනවා යාට නැවත නැවත දීලා දීලා හිට්ලර් කියලා කියනවා 20 හැරයක් දවසේ පෙන්නොත් ඒ ඒ ඒ විචාරේ පෙන්නපු දේ හොඳ නරක දෙකක් නෑ ඒ වැඩේ මනුෂ්‍ය කරනවා. මිනිසෙක් මරණයක හොඳයි, මිනිසෙක් මරණයක හොඳයි, මිනිසෙක් මරණයක හොඳයි කියලා 20 හැරයක් කිව්වොත් ඌ දන්නේ නැති දකින්න මනසට පියින් වෙනවා. ඒ තරම් කන්ඩිෂන් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි මුළු මානවයම කන්ඩිෂන් කරලා තියෙන්නේ සැප වේදනාවක්. නමුත් කිව්වොත් ඇත්ත. සැප වේදනාවක් ඇත්ත. ඉවර වෙනකොට අනේ පලයන් බයි යන්න මේ පාටියක් දාන්න හදනකොට ඌව කතා කරන්න දෙනවා ආමංගල්‍ය දේවල් කතා කරන්න දෙන්න එපා අපිත් එක්ක මේ හොඳ දෙයක් කතා කරපන්කෝ කියලා ඉතින් මේ බලාගමු ගාව ලස්සන ජෝක් එකක් තිබුණා ඒ දවස්වල කියලා දුන්න මට කරපොත දෙන්නේ කනවලු කුණු මාල්දි කුණු කානුවක කරපොත දෙන්න ඇවිල්ලා දෙන ගෙවල් දෙකකින් එකම කුණු කක්කමලේ කනවලු කනුවේ එක කරපොත එක්කලු අපේ නෝනා හැදුවා මචං පැන්ට්‍රි එකක් මැස්සෙකුට යන්න බෑ ක්ලීන් කිව්වහම පුදුම ක්ලීන් කියන ආරෝග්‍ය වලන්තේ ගම මචං මේ කන බොන තැන් වල ජරා කතා කතා කරන්න එපා ඉවරයි. කරුවොත්තට ආස කක්කා විදිහ ක්ලීන් පැන්ට්‍රි එකේ උතුන්න ගන්න හම්බෙන්නේ නැහැ නේ. ඌකවල මේ කන බොන තැන් වල ජරා කතා කතා කරන්නේ. ඒ වගේම බෞද්ධයන් අතර කිව්වොත් එහෙම හැම සැපක්ම දුකක් කියලා ඉවර වෙන්නේ බෞද්ධ චෝදනා කරනවා අපරාධ මේ වටිනා ධර්මයේ ආගම සෞතු කරන්න හදනවා කියලා. ඒ මොකද මේ ලබනාත්ම සැප දෙන්නම් කියලානේ මේ සැරේ පින් පෙට්ටිය පුරවන්නේ. මේ මේ සැරේ ඉන්දියාප්පන් පූජා කරුවොත් ඒ පුරුත ලබනදේ පීත්තහරි බුරියානිය හම්බ වෙනවා. ඉතින් අර ඉන්දියාප්පේ දිහා බල්ලට වෙන්නේ පූජා කරන්නේ. අර හම්බ වෙන බුරියානියක බලන පූජා කරනවානේ. හම්බුනේ තව එකක් කොන ගන්න හම්බුනේ තව එකක් මොකද ඒ? ලැබෙනකොට මට බුරියානි පිට බුරියානි ලැබේවා. පීත්සා පිට පීත්සා ලැබේවා. ඉතින් අර හාමුදුරුවෝ ඉතින් පවුනේ කියලා වළඳලා ඒ ආමරණ ඩයබටිස්. ඒ දුපාත කම්බලා කියවක වන්ද ලියුණා ගස්කන මේක ස්වාමීන් වහන්සේ අපේ වත්තේ අපේ ගහේ ඇදිච්ච ගෙඩියක් කියලා ඔන්න ඒක පූජා කරනවා. ඒක උනන ප්‍රශ්න මේක අපේ දුව ඉස්සල්ලාම උගේ එකක් ස්වාමීන් ඒකත් පූජා කරනවා. ඉතින් රාමතුරු අනේ කියලා ඒකෙම කැල කාලා කාලා බලනකොට රාමතුරුන්ට පුටු වෙන්න ගිහින් ගන්න බෑ. ওই ටික තමයි යන්නේ. ඉතින් ওই ටික ඔය මහල්ලා සහ මොහොත කියන එකේ වර්නස් හැමින්ගේ ලස්සනට කිව්වා මේ ආගම මේ මිනිස්සයා ලබනාත්මේ සැප දෙන්නම් කියලා මේ ආත්මේ පර්ස් එකට තට්ටු කරන වැඩක් නෙකේ තියෙන්නේ. ඒකට මිනිස්සු කැමතියි. එනසු කැමති. ඒ වාගේ අපි මේ සැප හොයන එකේ හැම එකකම දුකක් කියන එක ඔප්පු කරලා පෙන්නන්න එක වාක්‍යය ලියන්න ඕන. කාටවත් ඔප්පු කරන්න ඕනෙත් නෑ ඔක්කොමලා දන්නවා. හැබැයි මේක වසංගගෙන ඉන්නේ හැටි පොඩ්ඩක් බලන්න. ඒ දෙකට කියනවා දුක් වේදනාට රාග පටිඝානුසේ වැඩ කරනවා අපේ හිතමත් කරනවා සැප වේදනාට දුක් රාගානුසේ මතු කරනවා හිතමත් කරන නිසා පේන්නේ නැහැ බෑ වෙන්නේ මේකයි කියලා. ඒක නෙමෙයි මේ කතාව හදලා දැන් එනවා මේ විසාක උපාසක ආර්යවන්නේ අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් භාවනා නොකරන දන්නේ කෙනෙකුට මේ අදුක්කම සුඛ වේදනා කියන එක විශේෂ ගෝත්‍ර වෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ සැප දුක විතරයි. ලෝකේ තියෙන්නේ හොඳ නරක සැප දුක විතරයි කියලා. නමුත් සැපෙන් දුකටම ආර වෙනකොට දුකෙන් සැපටම ආරට හැම තැනම අතරමැදි අවස්ථාවක් තියෙනවානේ. අදුක්කම සුඛ දුක් නසුව කියලා කියනවා. ඉතින් දැන් මේ දන්නේ නැති අදුක්කම සුඛය පිළිබඳ අර ප්‍රශ්නාවලිය දාපුවාම තේරෙනවනේ මේක භාවනා කරලා කියලා කැමෙච්ච කෙනෙකුට මිස නැත්නම් අහලා පුරුදු කෙනෙකුට මිස මේ ප්‍රශ්න තේරෙන්නේ නැහැ කියලා. නමුත් ධම්මදින්නාව දෙන උත්තරේ බොහෝම විප්ලවීයයි. අදුක්කම සුඛ වේදනාවක් වෙන වෙලාවේදී අදුක්කම සුඛ වේදනාවක් කියලා දන්නවනම් සැපයි, දන්නේ නැත්නම් දුකයි. භාවනා කරත් නැතත් ගෑනු වුණත් පිරිමි වුණත් අපි ඉන්නෙම අදුක්කම සුඛ වේදනාවේ 80ක් විතර වගේ. ඒක තමයි අපි පාළුයි, කම්මැලි, තනි කියලා එක එක හොබිස් දාගන්නේ. වන්දනාව වන්දනාව යන්න ගැටේ කාරණාව මට හරි පාළුයි ළමයෝ කියලා කරදර නැත්තම් වන්දනාවක් දාගන්න. ඉතින් අර අදුක්කම සුඛ වේදනා වෙනකොට ඒක විවේකයට දාගෙන ඒක පිරිච්චකමට දාගෙන ඒක භාවනාවට දාගන්න එක වෙනුවට අපි කාට හරි SMS එකක් ගන්නවා. කාට ටෙලිෆෝන් කරනවා. පත්‍රය අරන් කියනවා. ටෙලිවිෂන් බලනවා. එහෙම නැත්තම් හිතන එළ පත්තරෙත් නැත්තම් ටෙලිවිෂන් නැත්තම් කතා කරන දේකුත් නැත්තම් බාන්න මං වාගේ කොන් වෙලා අප්පා මට කවුරුවක්වත් නැහනේ මං පාළු වෙලයි කියලා ඒ මිනිස්සුන්ට දැන් මේ රටවල් වල වෙන්නේ ඒක තමයි. ඒ සීදීනස ගන්න හිතෙන තමයි. ඒකවල මේ අදුක්කම සුඛ වේදනාවක් කියලා එකක් දන්නෙත් නැහැ. මොකද සැපම හොයලා. දැන් මේ විසාකාව අහන ප්‍රශ්නේ අදුක්කම සුඛ වේදනාවේ ආර්යාවෙනි සැප දුක දෙක මොකක්ද කියනකොට අදුක්කම සුඛ වේදනාවේ මම දැන් ඉන්නේ කියලා දන්නවනම් ඒක සැපක්. නොදන්නවනම් දුකක්. ඊතර ගිහිල්ලා බලන්න අපි 80ක් විතර ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ දන්නේ නැහැ. අපිට පේන එක පාළුවක් විදියට. අපිට පේන්නේ රහෙන් තල්ලුණා විදියට. අපිට පේන්නේ කම්මැලිකමක් විදියට. අපිට පේන්නේ මම දැන් අතපල්ලේ වැටිච්ච කෙනෙක් විදියට. මම අවලංගු කාසියක් විදියට. කවුරුත් මං ගැන බලන්නේ නැහැ කියලා ඒ අදුක්කම සුඛ වේදනාව තමයි අපි මේ හොබීස් වලින් පුරවන්නේ. ඒකට තමයි මේ කට්ටිය ඩිස්නිලෑන්ඩ් හදාගෙන පසල් වර්ල්ඩ් හදාගෙන අපිට කියනවා එහෙම වෙනවනම් අපි ළඟට එන්න අපි දෙන්නම් ඕගොල්ලන්ට ශ්‍රී ලංකරන්න බඩු ප්‍රෝග්‍රෑම්ස් හදලා දෙන්නම් ඇප්ස් හදලා දෙන්නම් කියලා ආරක ගෙනල්ලා නොදැනීමට අදුක්කම සුඛ වේදනා නොදැනීම පැත්තට තල්ලු කරනවා. ඕක තමයි ටෙක්නොලොජි කියන්නේ. ඕක තමයි IT කියන්නේ. අර වෙලාවට කෙනෙක් දන්නම කවුරු හරි හිතා ගත්තොත් දැනගත්තොත් මේ අදුක්කම සුඛ වේදනාව කියලා දැන් අපි දුක් වේදනාවක් දැකලා ඒක ඉවර වෙනකොට ඇති වෙන සැප වේදනාවේදී කොතනදීද මේ දෙක මාරු වෙන්නේ කියලා බැලුවොත් සැප වේදනාවක් නිසා දුක් වේදනාවට මාරු වෙන තැන බැලුවොත් අතරමැද විශාල කොටසක් තියෙනවා unexplained විස්තර කරන්න බැහැ මේක තමයි අදුක්කම සුඛ වේදනාව කියන්නේ මේක දන්නවනම් මේක දන්නවනම් manussත්ව ප්‍රතිලාභේම ලාභයක්. විශේෂයෙන්ම එතකොට කියන්නේ මේ මානවයා කියන සතාට වෙලා තියෙන දේ අපි හරවලා තියෙන හැටි. ඒ කියන්නේ අපි මේ විවේකයට කැමති නැහැ. විවේකයට ආපුවම අපිට උදව් කරන්නේ බල්ලා විතරනේ. වඩුවනේ වලිග වයින්නෝනේ. හරිකනිකව දරුවෙක් ඇති කරලා ඔක්කොම කරලා දරුවෝ වෛර කරනවට වැඩිය බල්ලෙක් හරින කොච්චර ලාභද ස්වාමීන් වහන්සේ. ඌ හදපු දවසේ ඉඳලා වලිගි ගන්නවනේ. හරි කැමති වලිගි හදලා. ඒක අර ලොකු සංස්කෘතියක්. මේ බලු ප්‍රදර්ශන බලු පෙඩිග්‍රී ලියාගෙන බල්ලෝ දන්නවනම් ওই කතාව ඒ මොකද හේතුව මේ විවේකයේ දන්නේ අපි. අපි ඒ වෙනුවට බල්ලෝ ඇති කරලා හරි මේක හදාගන්න හදනවා. මේ රටේ මේවා කියන එක එච්චර හරිත් නෑ. ඒ වුණාට ඉතින් අර කියවෙනවා අප්පා. කොහොම හරි අපි මේ අපිට හම්බෙන විවේකේ නැති කරගන්න හැටි යනකොට දැන් අපි හිමීට යනවා මේ විසාකාවගෙන් අහනවා විසාකාව අහනවා දුක් වේදනාවට ප්‍රතිභාග වෙන්නේ මොකක්ද කියලා. එන සුඛ වේදනාව අපිට දුක අඳුරන්න බෑ සුඛේ නැතුව. ওই දෙකේ වෙනසෙන් තමයි අපි වේදනාවට නම් දෙකක් දාලා හඳුනන හැබැයි මේ දෙක හැඳිනීම හරහා මේ සැප දුක් වේදනාව හැතිරීම හරහා වේදනාවේ 80 ගාණක් අපි අයින් කරනවා. අපි අඳුරන්නේ තීක්ෂණ දුක සහ සැප විතරයි. අන්ත දෙක විතරයි. මැද හරිය අමතක කරනවා මේ දුකට සැප ප්‍රතිභාග වීමෙන්. සැපට දුක සාපේක්ෂ වීමෙන්. මේ සාපේක්ෂ දෙය මොකක්ද කියලා අහනවා දුක සැපට සාපේක්ෂයි. සැප දුකට සාපේක්ෂයි. එතකොට අහනවා මේ අදුක්කම සුඛයට මොකද්ද සාපේක්ෂ වෙන්නේ කියලා. අදුක්කම සුඛේ මොන දෙයකද පිළිඹු වෙන්නේ කියලා. ඒකෝට කියනවා උපේක්ෂාව කියලා. උපේක්ෂාව කියන එක දන්නේ නැති කෙනෙකුට අදුක්කම සුඛේ කවදාකවත් තේරුම් ගන්න බෑ. හැම වෙලාවෙම අර සීසෝ එකේ අන්ත දෙකේ වාඩි වෙන්නේ. එයා කවදාත් මැද වාඩි වෙන්න කැමති නෑ. එයා දුවගෙන ගිහිල්ලා අන්තේ වාඩිනවා. ඒක තමයි නාබුදුජානන්සේ ධම්මචක්කපවත්තන සූත්‍රේ පටන් ගන්න ශ්‍රීමුකේ අරබු ගමම්ම කිව්වේ ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසෙවිතබ්බා. මාන්නේ මේ අන්ත දෙක සේවනය කරන්න එපා පැවිද්දන් විසින්. අන්තිම සැප සහ අන්තිම දුක. ওই දෙක මැදට එnde එnde සැපත් නැති දුකත් නැති තත්ත්වයට එනකොට මහානකමේ ලොකු ප්‍රගතියක් තියෙනවා. භාවනා ලොකු ප්‍රගතියක් තියෙනවා. අදුක්කම සුඛ ලොකු ප්‍රතිකල් ප්‍රගතියක් තියෙන ප්‍රගතිය තේරෙන්නේ කම්මැලි. නීරසයි. අන්ත දෙක හරීම සක්‍රියයි හරීම සිද්ධි බහුලයි. ඉතින් අපි සැපයි කියලා දරුවන්ඩයි දෙමව්පියන්ඩයි රටටයි යාචිලා දෙන්න හදන්නේ අන්ත දෙක. අන්ත දෙක මැද තියෙන මේ අදුක්කම සුඛය මාව ගතිය තියෙන්නේ. අන්ත දෙකේ තියෙන පන්ති ભેදයක්, කුල ભેදයක්, විකාරයක්, එහෙම නැත්නම් මාන්නයක්. මැද එකට එනකොට ඒක දකින්න බෑ මොකද අපි අන්ත දෙකටම වාල් වෙලා එහි ගත කරන හරියට බ්ලින්කර්ස් දාපු අස්සය වගේ වටපිට බලන්න ගන්නවා. අර දන්න එක විතරයි දකින්නේ. බුදු කෙනෙක් ඇවිල්ලා ඔක් ගලවලා දානවා. ඒකන විශාල ප්‍රදේශයක් තියෙනවා. ඒ ප්‍රදේශය උඹලා අකමැති වුණාට බලන්න ආජස්ඨංග මාර්ගය තියෙන එතන. ඒ නිසා උපේක්ෂාවට ලෑස්ති වෙන්න ඕනේ. මිත්‍ත කර්ම මුද්ද උපේක්ෂා කරුවත් එක උපේක්ෂාවක්. උපේක්ෂා දාති 10ක් තියෙනවා. විදර්ශනා උපේක්ෂා උපේක්ෂාව භ්‍රමචාරී භ්‍රම සතර භ්‍රම විහරණ තියෙන උපේක්ෂා ගොඩාක් තියෙනවා. මේ උපේක්ෂාව තමයි මේ විද්‍යාවට පෙන්වන්න බැරි දේ. තාක්ෂණයට මේක පෙන්වන්න බෑ. ඒක උච්ච දේවල් දෙන්න හදනවා අපට. full dramatic action packed සැප දුක් දෙන්නයි අපි හිතනවා යකෝ මේ අම්මා අප්පාවත් නැති කාලේ සැපවලනේ අපිට ලැබෙන්නේ කියලා මේකත් ලෝකයක් දහර මානසික කියලා හිතෙනවා මේ ලැබ් එකට එහෙම ගියාම. එහෙම නැත්නම් මේ එක්සිබිෂන් එකට ගියාම. එහෙම නැත්නම් කාන්විල් එකට ගියාම බලන්නකෝ මේක කොළඹ නගර රැට සිරි පුරමිනි ප්‍රීති සාගරේ අනේ අම්මේ ඔන්න ඒ චතුරයි කියන ඔන්න ඩයබටිස් කියන ඔන්න කොලෙස්ටරෝල් කියන ඔන්න ටෙන්ෂන් කියන ඔන්න ෆ්‍රස්ට්‍රේෂන් කියන මේ සල්ලි දීලා කොළඹ ගිහලා ගෙනත් තියෙන්නේ එංගලන්තේ පරණ පැටර්න් කොළඹපුරේ අලුත් පැටර්න් කොළඹපුරේ පරණ අලුත් පරණ පැටර්න් අපේ රමේ පළු පැටර්න් ඒක පැටර්න් එක තමයි දිගින් දිගට යන්නේ මොන් කරන්නේ අර පිරමිඩ් එකේ උඩ ඉඳගෙන අර කුණු අරප බෝ කර කර බෝ කර කර දෙන එක තමයි මේ තියෙන හැම යුනිවර්සිටි එකක්ම කරන්නේ වචන කොයින් කරන එක විතරයි මොන්නම දෙයක්වත් මුං ගාව නැහැ ඉතින් අපේ කට්ටිය ලංකාවේ ඉඳගෙන ලන්ඩන් එක්සෑම් එක තමයි කරන්නේ ලකුණු 100යි නැදෙන උට 101ක් දෙනවා අම්මෝ ගෙදර කට්ටියට හරි සතුටුසයි අපේ පැත්තේ ඉතින් 50කට ගන්න ගියත් අපේ කට්ටිය සිංහලද බුද්ධ ආගමෙන් කියලා බලනවා මේ 100ට 100 එකක් දෙනවා. ඊට කියනවා ජීනියස් කියන පිස්සන් අතර රූප හොඳ එක. ඕක තමයි කොක්කසෙල්ල. අධ්‍යාපන කඩ. මොකද ඒ තාලෙට හැදෙන්න පොඩි කාලේ ඉඳලා මේක මවාගෙන එන්න එපායි. මේ වගේ කරලා ඉවරලා අන්තිමට අන්ත දෙකට හුරු කරාට පස්සේ මැද්දට එනකොට ඌට කුකුඩු ගහන්න ඕනේ. එහෙම නැත්නම් කම්පියුටර් මිරික මිරික ඉන්නවා. මොකක් හරි කරන්න ඕන මොකද අර ආස්වාදයේ පිණිස. නමුත් මේ අදුක්කම සුඛය තීරුම් ගන්නවා. සිංහල මිනිස්සයා ගෙමියා උපාතකම්මා තමකට වෙලා ඉඳගෙන කාලා පීලා හැන්දෑවට බණ භාවනාවක් කරන ඉන්නකොට තියෙන විවේකයේ දැන් පලාතක නැහැ. ඒක දෙන්න නම් උපේක්ෂාව කියනකට ගරු කරන නිසා උපේක්ෂාවට සාපේක්ෂව තමයි මේ අපිට අදුක්කම සුඛ කියන වේදනාව දැනගන්න පුළුවන්. ඉතින් ඒක මිනිස්යාට මුස්පේතු පැත්තක් වෙලා. විශේෂයෙන්ම මේ රසලෝලි රසකාමී පිළිසෙට අදුක්කම සුඛයේ උපේක්ෂාව කියන එක කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ. ඒක අභාග්‍ය සම්පන්න දෙයක්. හරි ආදුවට හිටලා තියෙනවා. නමුත් යම් දවසක මේ කෙනා මේ මේ නතර විශේෂම කොහොමඩක් 50 60 වුණාට පස්සේ ඔය ඇස් පේන්නේ නැතු යනවනේ අප්පා දැම්මම කන්නාඩි දාන්න නැතුව පේන්නේ නැහැ. කන් දෙක ඇහෙන්නේ නැති වෙනවා මට ඇහුන්නේ නැහැ කියන මොනවා කිව්වද? රස දිවියේ රසනහර මැරිලා. නාසයේ ගඳ සුවඳ දෙන්නෙත් නැහැ. ඒ තමන්ගේ ඇඟේ ගඳවත් දැනෙන්නේ නැහැ. අඩු ගඳ ගන්නවා ඔහේ ඉන්නවා. ඒ වගේ තමයි බුදු කෙනෙක් ඇවිල්ලා කිව්වොත් මේ උඹලා මේ අන්ත දෙකේ ඉන්න එකක් කාවේ. කර්මාකල උපේක්ෂාවට වයලා. අන්ත දෙකේ ඉන්න බෑ මැද තියෙනවා. ඒක ගරු කරපන් කියලා. එයාට අදුක්කම සුඛය කියන එක ක්ලික් වෙනවා.